මෙත්පත්තා සුතං චිත්තා සංසතිතා ඊළඟට දේශනා කරනවා සංසතිතා අපරිතස්සන මේ සංසතිත භාවයක ප්‍රඥා පස්සේ සංස්කාරිත දියට පස්වන්නේ නැහැ මේ ලෝකයේ ඉන්න අනත්ම හැම කෙනාම මරණයට බයයි සමාජයේ ජීවිතයේ මරණ මොහොතේ තේරෙලා යනවා කියනකොට නිවස් වෙලා යනකොට කියනකොට සම්බේ සත්‍ය භායන්ති මච්චනෝ කොහොමදක්ව මනස දියයි. අර විමුක්තිත තියෙන පුද්ගලයාගේ මේ සංසිද්ධිගත අපරිකත්ත මේ පරිකත්තනාවක් ඒ සංස්කාරයක් කියන දියක් නෑ. ඔහුට තියෙන්නේ මොන ලෝකේ අන්නය බලන ආකාරයේ මේ තේමන ලෝකේ මේ භූත ලෝකේ තා නාම ලෝකේ. මේ තේකාන්ත මහා දුක්ඛ පීඩය. සුදුසුකම් මේ මම කියන මේ මගේ සංකල්ප මහා දුක්ඛය පවතින මේ දුක්ඛය නැතිවීමම සබක්. මේ දුක් පිළිය පවතින මේ කාන්තේම දුකයි. අනුමත්‍යී අනුමාත්‍රයක් මේ සංසාරේ හැදී සිටීම සුදුසු නෑ. මොකද දුකක් පවතිනවා. මෙතන රහතන් වහන්සේ කෙනෙක් නෑ මම ඒක නෑ මතක් කරනවා. තියෙන්නේ මොකද්ද? දුකක් තියෙනවා. මේ දුක මරණ මොහොතේදී පරිණිරවාණ මාර්ගයේදී නැති වෙනා දුක්ඛ නිරෝධයක් තියෙනවා. අනේ කවදද මේ දුක්ඛ නිරෝධය අත්දකින්නේ? අනේ කවදද මේ පංචස්කන්ධ මහා බල සැතපෙන සබන්නේ? අනේ කවදද මේ දුක්ඛ ස්කන්ධයේ කෙලවරක් දකින්න. ඔහුට මරණය තරම් නිදිදයක් මරණය තරම් සැප දෙයක් ඔහුටනේ අන් අය සංස්කාරයේට වියට පැටගැනීමට පත්වන මරණය මේ විමුක්ති සිටින් සංසිත භාවයට පත් වූ පුද්ගලයාට සතුට දෙන දෙන කාරණාවක් සංස්කෘතිගත අපරිත්‍මේ සංස්කෘතිගත කටකටපත් නිසා අපරිත්‍ත්ම සංස්කාරයේට පත්වන්නේ නැහැ අපරිත්‍ත්ම පච්චත්තං ජීව පරිනිබ්බායති සීනා ජාති විතං ධම්මතරයන් පතං කන්තියං කරුණයන් නාපරණි සත්‍යාති පජානාති මෙන්න මෙලෙසින් නිමිත අර සංස්කාරයටපත් නැති සිට මොහොතකින් තියෙන පුද්ගලයාට පච්චත්තං ජීව පරිනිබ්බායති සීනා ජාති මේ ජීවිතේදීම මේ ජාති ඉස්සේ කරලා භවය ඉස්සේ කරලා සීලම් පාන බව ගැන පජානාති දැනීමක් ඇති වෙනවා පච්චත්ත අවබෝධයක් ඇති වෙනවා මේ මේ தත්ය සේවලස්ස දුක්ඛ සංගත නිරෝධෝ හොති මෙන්න මෙලෙසම මහණෙනි මේ මහා දුක්කොඩ නිරුද්ධ භාවයට පත්වන්නේ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා මොනවද කියන්නේ යාදී මරණ සෝත පරිදේ දුක්ඛ දෝමනස් පායාසා නිරුද්ධන්ති ඒව මේ தත්ය සේවලස්ස දුක්ඛ සංගත නිරෝධෝ හොති එදාට ඒ දුක්ගොඩ සම්පූර්ණයෙන් නිවි යනවා. මේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඩය සිංහල අදහස කියන්නේ මේ ඇයිද සතපුවන්නට නිවන් දැකපු අයට. යටත් පිළිසෙන් සෝවාන්වත් වෙන පුද්ගලයෙක් කියනම් මහණෙනි ඒ සෝවාන් වූ පුද්ගලයාට මේ ජීවිතයේ ඉතිරි ආත්ම භාව හතක් ලැබෙනවා. ඒ ආත්ම භාව හත තුළදී අත්දකින්න තියෙන දුක, ඒ දුක් ප්‍රමාණය දිය දිනුවක් වගේ. ඒ සෝවාන් වූ පුද්ගලයාට අත්දකින්න තියෙන දුක මහණෙනි මහා සාගරයේ ජලයයි. උපමා සංසන්දනය ගන්න පුළුවන්. මහා සාගරයේ ජල බිඳු ප්‍රමාණය අසංකේයයෙන් කියන්න පුළුවන් පොළේ වැඩිකට වලින් කියන්න පුළුවන්. ඒ තරම් දුක අනාගතයේදී ඇති වෙනවා මේ සෝවාන් වූ පුද්ගලයාට සෝවාන් වූ පුද්ගලයාට මහණෙනි දුක් පිළිඳ තියෙන්නේ මෙන්න මේ දී බිඳුවක් තමයි විකාශ සමානයි. කොච්චර සැනසීමක්ද මේක හරියට හදතුලින් තෝරන සුද්ධිලෙකුට කියන යනකොට ඇතිවන්නේ. මම නෙමෙයි මේ දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධලා රහත් වුණාට පසුව ඔහුට අර කියනවා මනසිකේ දක්වා නිදින්න දුකක් කියලා ඒක හරියට පරමාවක්වත් කරන්නේ නැහැ මහා මොහේ සාගරයන් කල්පනා කරනවා. මේ දුක මෙලෙසින් කලවරේනවා එම නිසාම ධාතු නිරෝධා නැත්නම් භව නිරෝධා නිබ්බාන භව නිරෝධෝ නිබ්බාන භව නිරෝධෝ නිබ්බාන මෙලෙසින් මදායි මේ භවයේ නිරුද්ධ වෙන ඒකාන්තයෙන්ම නිවනයි මේදී සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළ පාඨයක් නම කියන්නේ එක්කෙනෙකුට අඩු මාසයෙන් මේක සායෝගික වශයෙන් මතකන්නට පුළුවන් දෙදෙනෙකුට පො. ධමනිරෝධෝ නිස්මානං ධමනිරෝධෝ නිස්මානංතිකෝ ආසෝ අඤ්ඤාසඤ්ඤා උත්පද්දන්ති අඤ්ඤාසඤ්ඤා උත්පත් උපත්තහන්ති අඤ්ඤාසඤ්ඤා නිරුද්ධන්ති. ධමනිරෝධෝ නිස්මානං මාර්ගෝධෝ නිස්මානංතිකෝ ආසෝ අඤ්ඤාසඤ්ඤා උපත්තහන්ති අඤ්ඤාසඤ්ඤා නිරුද්ධන්ති. මනෝමය භව නිරෝධේ නිර්වාණය භව නිරෝධේ නිර්වාණය කියලා වෙනස් සංඥාවක් ඇති වෙනවා වෙනස් සංඥාවක් නිරුද්ධ වෙනවා මොකද කියන්නේ තව බඳුන තමයි දැන් යම් කිසි කෙනෙකුට අරගෙන සිහියට කරගන්න ඉන්නට පුළුවන් නම් ඔබට පුළුවන් දැනගන්නට භව නිරෝධෝ නිබ්බාණං කියන එක. මේ භවය නිරුද්ධ වීම නිර්වාණය කියනවා කියන්නේ. අර සිතිවිලි ගලා යන ශක්තිය නැහැ. කර්ම සියල්ල තියෙන්නේ කන්න විඥාන කෙලඹ සිටින්නේ නැහැ මේ පවස්නා වූ වර්තමාන රූපස්කන්ධය සහ නාමස්කන්ධය රහතන් වහන්සේගේ සිටිත දක්වාන ඒ සින්නම් මන්ත්‍රයේ දක්වාන දිවිමා දුක්ඛස්කන්ධය බලාගෙන යනවා ඒක ඇතුන්නේ අතීතේ භවයේදී කරපු කර්මය කර විපාක සත්‍යයක් මත ප්‍රතිසන්දිනක කර්ම විපාක සත්‍යයක් මත ඒ ප්‍රතිසන්දි ජනක කර්ම විපාක සත්‍යයක් හේවිසේවි ජීවිතේ යන මොහොතින් මොහතන සෑම සමයක් පාසා මේ කර්මයේ නිවිදි යන මරණ මොහොතේ එළඹියා සිතට කිසිම සිතුවිල්ලක් නොවේ අර ප්‍රතිසන්දි ජනක කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම සේවනා මේ රූපබද මරණයටපත් වුණා. මෙතන කර්ම විඥානයක් නැති නිසා වෙනස් තැනක ප්‍රතිසන්දියක් නැහැ. මේක හරියට පේනවා හිතට එතකොට නිවන අරමුණ භව නිරෝධෝ නිබ්බාණං භව නිරෝධෝ නිබ්බාණං ඊළඟට ඒක තමයි භව නිරෝධෝ කියන සංඥාව. මෙන්න දැන් තව ටිකක් ගැඹුරින් කරන්නට පුළුවන් කතාවක් තියෙනවා. මේ විමුක්ත සිත ඇති වුණේ ස්වභාව ධර්මයන් ස්වභාව ධර්මයකම බාහිර මුදුන් නිසා කියලා අපි ප්‍රකාශ කළා. පංචස්කන්ධය අල්ලගත්ත අසීමානී මමයේ මගේ සංඥාවේ බැඳුණා. සිනේ සිත්‍රා. අල්ලගත්ත නිසා විමුක්ත සිත බැඳුණා. දැන් ඔය ඔක්කොම ස්වභාවයෙන් බාහිර කළා. ස්වභාවයෙන් බාහිර කළාට පස්සේ විමුක්ත සිතක් ඇති වෙනවා. මේ විමුක්ත සිත මොකක්ද? ඒකත් භාව ධර්ම මාත්‍රයක්. මේක හරියටම කතා. අතීත කර්ම විපාක ශක්තිය මත ප්‍රතිසන්දි ජනක කර්ම විපාක ශක්තිය මත පවත්නා වූ භාව ධර්ම මාත්‍රයක්. මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි. ඒකත් ස්වභාවයෙන් මත පවතින එකක්. සත්‍ය අවබෝධය කරගන්න. මේක මරණ මොහොතේදී මේ තියෙන අනිත්‍යයට පක්ෂන නිරෝධයට පක්ෂන ධර්මයක්. භවනිරෝධෝ නිබ්බාන භවනිරෝධෝ නිබ්බාන මේ දුක්ඛිතට නිවන අරමුණ වෙනවා. දැන් මේ නිවන ඉඳගෙන මේ නිවන අපට දැන් පෙනෙන්නේ කුමක් නිසා? දැනීම මාත්‍රයක් වශයෙන්. ඔය දැනීම මාත්‍රය පවතින්නේ කුමක් නිසා? මේ විමුක්තකේ නාම රූප සංදේය ප්‍රතිසංසනක කර්ම විභාග සත්‍යය තිබෙන නිසා. ප්‍රතිසංසනක කර්ම විභාග සත්‍යය නිරුද්ධ වුණා නම් මේ රූපපද නිරුද්ධ වුණා නම් මේ නාම රූපපද නිරුද්ධ වුණා නම් මේ විද්‍යමාන වන නිර්වාණය දකින මේ දැනෙන මේ සියොන් දැනීම මාත්‍රයට තමක් දවන්නේ. තමක් දෙයිතුනේ වන්නේ. නේද? භවනිරෝධෝ නිබ්බානං භවනිරෝධෝ නිබ්බානං අඤ්ඤා සංඥා උපජ්ජති අඤ්ඤා සංඥා උපජ්ජන්ති අඤ්ඤා සංඥා එනොච්චන්ති වෙනස් සංඥා ගොඩක් නැහැ තියෙනවා වෙනස් සංඥා ගොඩක් නැති තියෙනවා අර නිවන කඩාගෙන හරිනාසේ අනුපාදිතේස නිර්වාණ ධාතුවට සිට අර සිටපත් වෙනවා අනුපාදිතේස නිර්වාණ ධාතුව සිටට අනුමත වෙනවා මේ ජීවිතේ දින සාන්තිස්තික ධර්මයක්, අසාරික ධර්මයක්, පච්චත්තම් බුද්ධත්ම ගුණ්‍යෝනි ධර්මයක් කියන්නේ පච්චක ධර්මයක්. තමා තමා විසින් බටේක ධර්මයක්. මේ ඇවිල්ලා බලන්න දෝ කියලා ඒ පස්සේ කියලා පෙන්වන්නත් පුළුවන් ධර්මයක්. සාන්තිස්තික ධර්මයන් මේ ජීවිතේ අත්දකින්නත් පුළුවන් ධර්මයක්. මරණය පෑවාට පස්සේ මරණයෙන් පස්සේ යන ස්වර්ගයක් වෙන ධර්මයක් නෙමෙයි. එහෙම ධර්මයන් නම් ඒ ධර්මයේ සාධිතික ගුණයකට නෑ උපපස්සේ ගුණයකට නෑ සත්‍යයන් වේතබ්බේ නිහිරි ගුණයකට නෑ ධර්මයේ ගුණ ගුණ සත්‍යකට නෑ ඒක නිකන් හොඳින් මාත්‍යයක් වුණා. මේ කීපෝදී භාගයට කළා නම් අනුපාදිතේස නිර්වාණ ධාතුව පස්සිට පස් වෙනවා. ඒ මොනවාට මොනවද කරන්නට කියන්නේ. සතන් කරන්නේ යම් කල යුතු දේ කළා නම් කරන්නේ කච්චාති. මේ න්යායට කරන්න දෙයක් නැහැ කියලා සත්‍යඥාති අවබෝධයක් තියෙනවා. මෙන්න මේක තමයි මේ සූත්‍රයේදී පුත්‍රයන් වහන්සේ බව නිරෝධ නිබ්බාන කියන කතාව විස්තර කරනවා. මේ මහත්යනේ දක්වාම ධර්මයේ ඇති මේ කුසලයේ තුලින් මේ බව නිරෝධ නිබ්බාන කියන අදහස ධර්මයේ අධ්‍යක්ෂව නිවනින් සැලසීමට වාසනාවක් උදා කරගන්න. දැන් අපි මාස 6ක් තිස්සේ මේ සම්මතෝත්‍රය වල දේශනා මාලාව පැවැත්වී ඒ දේශනාවල ප්‍රතිචාරයේ විනාඩි 5 වෙනයි කියන විතර අපි කතා කරන්න. සංඝහාමතුරු බුදුචාරණ මහසී බෝසත් මොණේදී තමන්ගේ ඇමතියෙක් වශයෙන් හිතාගත්ත කෙනෙක් මහදෙනින් මං කරනකොට ධන යන දෙත් එක්කයි ගියේ. ඊට පස්සේ බුදුනාට පස්සේ බුදු මහාන වුණා. ඉතින් මේ මහාන වෙච්ච ධර්මහාමුදුරුව අනලයි හාමුදුරන්ගේ ඇමුම් කමුදුන්නේ කතා බහ වලට අවබෝධන්නේ සාතුනා පිළිදැද්දී නෑ. මගේ බුදුහාමුදුරුව මාත් එක්කයි එකට පින්නා මේ මහදෙනින් මංකගේ අපිත් එක්කයි එකට හැදෙන වැඩි දැන් තියෙනවා කියන සැලසුම් සම්බන්ධවලා ඉස්කාලයක සවුල මහසවුල කියන මම හිතේ මේ විදිහට වැඩි දෘෂ්ටි කියන දකට මානෙන් දැකගෙන කිසිම අනුවාදයන් නොකිය පිළිපදින්නේ නැතුව කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ උට දක්න දන් දෙන්නේ මත රැඳෙන මන්ත්‍රයේදී කිසියෙක උඩ කතා කරන්නට එපාය කියලා. අවවාදන් පස්නා ගන්නට එපාය. මේ දක්න දන් දෙන්නේ මත් වුණා ඊට පස්සේ ගිහිල්ලා මහමුතුන් ගාව හොල්ලා හොල්ලා මේ වාකට නිවන් යන මාර්ගය කියලා දෙන නිවන් යන මාර්ගය කියලා දෙන නිවන් යන මාර්ගය කියලා දෙන්න කියලා. හාමුදුරුවෝ ඒ අන්තිමේදී කිව්වා රූපස්කන්ධය අනිත්‍යය මහත්මයි කියලා හිතන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හැපල නාමස්කන්ධය අනිත්‍යය මහත්මයි කියලා හිතන්නේ මේ සංහාමුදුරුවෝ කල්පනා කළා මේවා අනිත්‍ය බව මම දන්නවා අනාත්ම බව මම දන්නවා ඒත් මගේ සිද්ද මොන අරමුණ වන්නේ මොන අරමුණ වන්නේ මේ ඔක්කොම අනිත්‍ය බව මම දන්නවා මේ ඔක්කොම අනාත්ම බව මම දන්නවා අපි ඉස්සෙල්ලා ඒකේ වෙන්නේ මොනවද මේ අයිති විස්තර කළා ඊට පස්සේ මේ ධම්මහාමුදුරුවෝ ගියා ආනන්ද ස්වාමීන් වහන්සේ හමුවන්ට ආනන්ද ස්වාමීන් වහන්සේ ධම්මයට ගොස් සියල්ලම ප්‍රකාශ කරන්නේ සංවාද මෙහිමයි පත්තේ මම පංචස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් කියන බලන දේ කියනවා මම අනිත්‍ය කියලෝම තේරුම් මහතේ රහතන් වහන්සේ මම මේක අනිත්‍ය බව දන්නවා අනාත්ම බව දන්නවා මට නිවනක් නම් ඒ වුණාට තේරෙන්නේ බෝධිය ආනන්ද ස්වාමීන් වහන්සේ මාතේ යන කම්පාවෙන් ධර්මයක් දේශනා කරන්නේ විවිධ බුදුරජාණන් වහන්සේ මේ ඇසකට ආනන්ද සාමණේර වහන්සේ පස්ථාන හාමුදුරන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පස්ථාන සූත්‍රය දේශනා කළා. ඒ විදිහින්ම සම්මා දිට්ඨිය කියන්නේ සමබ්ද කියන කෙනෙකුට පොතක් පාඩයක්. මේ මාතපාක්ෂා සිද්ධියට විස්තර කළේ සම්මා දිට්ඨිය නිසා. සම්මාදිට්ඨිකෝ සම්මාදිට්ඨි ධර්මාදිට්ඨි බන්තේ උච්චිතේ සාර්ථකව බන්තේ සම්මාදිට්ඨි හොති මහණෙනි බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා පිටකනම් සම්මාදිට්ඨිය තීතනවාද පවතිනවාද ඇතිවෙනවාද බුදුරජාණන් වහන්සේ දෙන ප්‍රශ්නය මේක තමයි මේ විස්තර කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ විස්තර කොහොමද පස්සාන අයම් දෝතු යෙගුණේන අතිකල්පේ නැතිකල්පේ අසත්‍යයන මේ හාමුදුරන් මෙහම මේ දෝෂයේ කොටස් ප්‍රශ්නකට පවතින්නේ කොහොමද ඇති බව සහ නැති බව අත්‍යන්තයෙන් වල නැති කන්ට ලෝක සමුදයන්ට කොටස්යන් යථාභූත සම්පන්නා පස්සතෝ යාලෝකේ නැතිතාසා නොහොති නම් කියන ආනාමයේ සත්‍යයන මේ දෝෂයේ ඇතිවන හේතුව දකින්න නම් එහෙත් මේ දෝෂය නැතයි කියන හැඟීම නැති වෙනවා ලෝක නිරෝධංකෝ පස්සයන් යථාභූතං සම්මප්පඤ්ඤා බක්ඛෝ යාලෝකේ මාත්‍ත්‍ථාසා නොහොති එදාලෝකේ අත්ථාසා නොහොති ලෝක නිරෝධය යම් කෙනෙක් සත්‍යයන් හරියට දකිනවා නම් මේ ලෝකේ ඇතයි කියන මොහොතේ තියෙනවා නම් ඒක නැති වෙනවා ඒ කියන්නේ සමුදය දකින විට නැහැ කියන අදහස නැති වෙනවා නිරෝධය දකින විට ඇත කියන අදහස නැති වෙනවා ඊළඟට වදාන උපායකාගාමන අධිෂ්ඨාන අධිනේක මුදෙන් උපායන් අනේ සංඥාන මාචිනාන දිස්වලින් දැන් කියන්නේ මේ අනලෝකෝ මේ ලෝකයේ බොහෝ දෙයක් සංකාර ගන්න ඕනේ. කියන්නේ අසමාන කරනවා ඉතින් බැගිලා ඉන්නවා. සංකාරණ උපාය උපාදාන දෘෂ්ටි අභිසාරණ නිරසන කියන්නේ නෝතුති නෝපාදීන අවිස්සා දක්වා නීති දුක්ඛමෝ උපදිමාන අසද්ද දුක්ඛමෝ නිරෝධමාන නිජ්ජති මේ මේ විදිහට යම්කිසි කෙනෙකුට හරියට අවබෝධයක් ලැබෙනවා නම් මේ අත්මානීය සංඥාවේ මේ ක්ලේශ මේ දෘෂ්ටි මේ ඔක්කොම බලවත් මගේ ආත්මයේ නමුත් මේ අත්‍යාසු අදිස්ථාපන ඒකකින් ගැන බලන හැටට සුද්ධ වෙනම බලන්න තේරුම් ගන්න. ඊළඟට දුක්ඛමය ඒකවදමාන ආකාර දුක්ඛමය දුක්ඛමාන නන්ද දුක්ඛමයි ඇතිවෙන්නේ දුක්ඛමයි නොකියන. මේ කාන්තක මේ අධිකෘත අපරාප්තය නාමයේ වාක්‍ය උත්තර හොතේ සාර්ථක පත්‍යයන් සම්මාදිතී හොතේ. ඉන්නේ මේ කල්හා දුක්ඛමාන ආදී මේ ප්‍රේත ධර්ම පස්සන් නම් දුවේ මනෝනේ උදාහරණ ඒ වගේම දුකක්මයි උපදිනේ දුකක්මයි අනිද්දවන්නේ කියන බව මේ කාංකති නිලසිතේ ඉඳලා තියෙන ප්‍රශ්නයක් නැතුව අපරපක්ෂාඥාන මේ වගේ තවද කිසි කෙනෙකුගේ අසුන්මක් නැතිව සමාධියන පස්නා අවබෝධයෙන් ඥානයක් ඇති වෙනවා උත්පාදකෝ ආයතයන් සම්මාදිය දෙකකින් සම්මාදිය කියනවා එනවා ඒ කියන්නේ මේ ලෝකයේ ඇති බවක් නැති බවක් තරහම කරගෙන පවතින ඇති බව කියන එක ලෝක නිරෝධය දක්වන විට මේ කියනවා නැති බව කියන එක ලෝක සමුදේ දක්නට වෙන්නේ යනවා. මේ ලෝකේ සංඥානාල දුක්ඛ බැඳලා පවතින ලෝකයක්. මේ සංඥා දුක්ඛ මාන කියන එක මම නෙවෙයි මගේ ආත්මය මේක නැති දුවන්න දුකක් නම් ඇති වෙන දුකක් නම් නිරුද්ධ වෙන ඒ හැර අනුසුඛයක් නෙවෙයි කියන අවබෝධය අපරස්සක්ෂ අනාමයක් සිද්ධ වෙතු. කුසියතුනේ ජීවිත නොවු, ධර්මයෙන් නැතුවට නොවු, කොටසෙන් බාටකින් තිබුණාද නොවු. මේ සංකතියේ විසිකේ කුසකේ මුතරව, මම විසිකාවට මුතරව, සමාධියේ බක්ෂක් අවබෝධයේ නම් අද්දපුමානන් රසනාන එක්කාරකවකටාන සමාධියේ දෙකකින් මොහොතේ සමාධිය කියන කියනවා. ඊළඟට කියනවා කියන්නේ මේ පාඩ දෙක ඉතිරි කරන්නේ. සම්මා මත්තුතික කච්චායමයි කියන්නේ සම්මා මත්තුතියයි කියන්නේ මේ අතල් කියන එක ඒකාන්තයක් අත්‍යන්ත මතල් කියන එක පවස්සන්තයක් අත්‍යන්ත ඒකේ හේතු දෙකක් තියෙනවා මධ්‍යමත කාර්යයේ ධර්මයේ හේතුදී යම් යම් අනිත්‍යයක් සංකාරයක් මේ අනිත් දෙකකම ලැබෙන තත්ත්වයෙන් මේ කතාවකදී බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කරන මේ දෙකට ඇතිකව දෙක දෙක සම්බන්ධකම් නැතිව අනිත්‍යන්ත සංස්කාර තුන සංස්කාරයන් ගන්න තුන මේ විදිහට මේ සමාන රූපේ නාම රූපයක් තියෙන්නේ නේද? සයහටි සදාකපටි කටි විදිහට ඕනේ දැක්කේවා පිළිකක් සම්බන්ධයෙන් හොත් මෙතන කොහොමද ඇති වෙනවා? අනිත්‍යය කියන කීකියාවකට මොනවද කියන්නේ? සංඛාරයේ සංඛාරයේක දේමෝනේ ඒ අයිතියට දේම සංඛාරයේක දේම සංස්කාරයේ දේම නරකනේ කොටගෙන ප්‍රතිසම් වේවානේ නැතිවෙනවා ඒක සම්පූර්ණයෙන්ම නැති වෙනකොට මේ පැත්තේ දේවයක් දුක්ඛ සංගතියේ දෙද මේ මහා දුක්දෙද නැතිනම් යන මේ සදා ඉස්තර කෙනෙකුට සංවිධානයේ මහත්මය මහා රහතන් වහන්සේ සංඛ්‍යා සම්දාහන් දෙස්තරේ මේකෙන් මත අදට ගාමදේශනාවේ සම්පූර්ණයේ විශේෂයෙන්ම නාමයේ සම්බන්ධයේ සයාවක නිදේදී අත්ින් නිදේදී වේදනා නිදේදී සංඥා නිදේදී උපාදාන නිදේදී කියන කොටස් අනිද්දස් තමයි මූලික ධර්ම වලින් සම්පූර්ණ වෙනවා දවසේ සාති නිරෝධයේ කියන මේ ධර්මයක් දැක්කේ මොකද ඉහළ භාවනා මාර්ගයේ තියෙන දෙයක් දැක්කම සම්පූර්ණ වශයෙන් මෙලෙස සම්පූර්ණ වෙනවා ඒකේ කියන්නේ නෙවෙයි මෙලදක්වා හටන ලැබෙන දැනුම නිසා එින් ඇතිවන සිතේ පහක් කියන එක මෙලෙසින්ම දැයට පිටාසන්නේ සෑම මහතු මහරජාණන් සැලසුමා සිල්. එච්චක් හේතුව ඉස්සා ඉස්මන කම මුල්බරේ විදිහේ සාරදායක දිවේ මහරහත්භාවයෙන් මෙතනදී නියමිතව අද්දකින්නට ලාස්මාවේ සැකේ දාවේ අපි අපි රැස්තිලාට දෙමු මේ දේශනා මාලාව මෙතනින් මුලින්ම කරන්නේ එනබුනාතම නිවන් ප්‍රේම අත්‍යත් වේවා මේ පිළිවෙලේ ප්‍රශ්න දෙනවා නම් අහන්න. ඒකම උත්තර දෙන්න. ඉන්නේ ඉතිමනේ කියන්නේ මොනවද කියන්නේ කියන්නේ නැහැ කියන්නේ. ඒක මේ හැම සම්පතවන්න බලනකොට නිවන සාක්ෂිය කරලා බලන්න පුළුවන්. ඒක තමයි කියලා යුක්ත. ලක්ෂණාවේ තිසල්කා විරතමාන තිසල්කා දෙකක් තියෙනවා. මේ ඉගෙන මාතේ පාරණම් කිසිම පරිසරයක් නැහැ. වෙනවත් දාන කුලයක් සංස්කාරේ නැතර කොන්න මේකේට කිසිම නැති දවල් යුක්තේ. දාර්ශනික සම්පතක් නැති කිසිම නැති වෙන ඉතිහාසයක් නේද කියලා මේක තමයි සම්බන්ධ වෙනවා. මටත් දැනෙන්නේ නෑ යාන් සංකේත දාස්තන දෙන්නේ. ඒක කරලා ගන්නමගේ මුද්දක් ගන්නවා කියන එකට පිටින් කලිනවා. මොකද මුන්නේ කවුරුතරලා සිදෙන නැත්නම් කවුරුතරලා සිදෙන. මේ කල්පනේ ඉඳලා මේ බලකනවා බලනවා. අනේ දෙන්නේ මගේ දේවා, දෙන්නේ දේවා, දෙන්නේ දේවා, දෙන්නේ දේවා, දෙන්නේ දේවා. ඒ තමයි තමයි කියන්නේ තමයි අනිත් දේ හොයන්න නම් මම මොකද කියන්නේ. ඒ තමයි ඉතින් ඒක ප්‍රාථමික දෙයක් නම දෙන්නේ. යදුනේ. ඒ වගේම නායකයෙක් සම්පතන කාර්යක්‍රම කරනවා. මේක තමයි කටයුතු මේ මහත් දෙයක් සම්බන්ධයෙන් ලැබෙන දායකත්වයක්.